ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝරැක වරණයි ඒ අලුතෙන් පැමිණලා සිටින සියලෝම දෙනා මා ඇතුළු අපේ ආර්ය සමාජයේ විසින් මහා කරුණාවෙන් යුක්තව පිළිගනු ලබනවා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 අක්සරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්නිට්ඨිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහීති උපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උපටිපන්නෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යති ධම්ම අට්ඨපුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආුනේයෝ නේයෝ දක්ඛිනේයෝ අංජලි තරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං සම්බ පාපස්ස කුසලස්ස අපරණං කුසලස්ස උපසම්පදා සකිට පරියෝ දපනං මේතං බුද්ධානසාසනං ආරම්භක නික්කමත වනේ දුනාත මච්චුනෝ වේනං නලාදා වකුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ පහය ජාති සංසාරං දුක්දස්සන්තං කරින්දති අරබවුනික්මයාවෝ පුදුහසුනේමයේදියාවෝ මාරතෙන් ජයගනී ආදාම් ආත සාදාම් වදවාවෝ සතියෙන් වාසයිනම් සාදහම් නැන බුණ වඩයිනම් ලැබේ උත්තම

වැඩි බුද්ධානුස්සති භාවනාවෙහි යෙදෙමු මං කියලා දීලා තියෙනවා අරහං කියන ගුණයෙන් පටන් ගන්න ඕනේ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඒ විදිහට භගවා කියලා හිතලා ඉවර වෙනකොටම ආයේ අරහං කියලා පටන් ගන්න ඕනේ. තේරුණේ? එතකොට බුදුගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්සති භාවනාව තමයි අපි ඉස්සල්ලාම මේ පින්නතුන්ට දෙන්නේ. ඊට පස්සේ තමයි බුදුගුණ ඇති කරලා දියුණු කරගන්න උගන්වන්නේ. එතකොට බුදුගුණ භාවනාව කියන්නේ එකක් බුද්ධානුස්සති භාවනාව කියන්නේ තවත් එකක්. එතකොට හත් වතාවක් බුදුගුණ මෙනෙහි කරන්න. මෙනෙහි කරලා අපට කමඨහන් දෙන ගුරු දේවයාණන් වහන්සේ අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තුන් පාරක් ගුරුවරයාට ආශිර්වාද කරන්නේ ඊළඟට අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා තමා ඇතුළු සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. එහෙම මෛත්‍රී කරලා සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරිමින් කුසල් කරමින් ඉදිරියට යමි කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඇත් දෙක අරින්න. මේකට විනාඩි 5කට වඩා යන්නේ නැහැ. දැන් කවුරුත් එහෙමනම් මේ බුද්ධානුස්සති භාවනාවයි මෛත්‍රී භාවනාවයි කරන්නේ. දැන් ඉස්සරින්න දැන් අපි දෙගොල්ල අතර ඊටා විශාල ලබෙලියාවක් සුහදභාවයක් සම්බන්ධීකරණයක් හිතවත් බවක් බුදුගුණ බලයෙන් ඇති කරගත්තා අපි දැන් බුදු ගුණ සමග තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. මෙන්න මේක තමයි බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. ඊටාම වැදගත්, ඊටාම හොඳ මහා බල සම්පන්න භාවනාවක්. ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංගංච භික්ඛවෝ භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහෙසති මේ මේ විදිහට බුදුගුණ මෙනෙහි කරනවා නම් බය තැති ගැනීම ලොබු දහ ගැනීම ආදී සියල්ලක්ම දූරීභූත වෙනවා නැති වෙනවා බුදු පියාණන් වහන්සේ දජග්ග සූත්‍රයේදී දේශනා කළේ ඒකයි මහණෙනි ඔබලා මේ කෙලෙස් සමග යුද්ධ කරන අවස්ථාවේදී බයක් ඇති ගැනීමක් ඇති වුණොත් මාව සිහි කරන්න. මාව සිහුනේ නැත්නම් මා දෙසූ ධර්මය සිහි කරන්න. ඒත් නැත්නම් මගේ ශ්‍රාවක සංඝයා සිහි කරන්න. අන්න එතකොට බය තැති ගැනීම, ලොබ දහ ගැනීම සියල්ලක්ම නැති වෙලා යනවා. ඉතින් ආන්ගේ බුද්ධ අවවාදයට අනුව අපි බුද්ධානුස්සති භාවනාව මුලින් සිද්ධ කරනවා. ඊළඟට කරන්නේ කුමක්ද බුදු ගුණ භාවනාව. ඒතර මේකේ මොකද්ද වෙනස කියන එක අපි දැනගන්න ඕනේ. බුදු ගුණ භාවනාව කියන්නේ අනන්ත බුදු ගුණයන්ගෙන් යම් කිසි ගුණයක් ඇති කරගෙන ඒ ගුණය දියුණු කරගෙන ඉදිරියට ගමන් කරනවා. ආන් එක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. සම්බුදු සරණයි කියලා කියන්නේත් ඒකයි. සම්බුදු සරණේ කියලා කියන්නේ බුදුහාමුදුරුව අනුගමනය කරනවා කියන එකයි. සරණ කියන වචනේ තේරුම පාදේ කියන එක. එතකොට සම්බුදු සරණ කියලා කියන්නේ සම්බුදු පියාණන් වහන්සේගේ පාපියොම කියන එකයි. ගච්ඡාමි කියන වචනේ තේරුම යමි කියන එකයි. එතකොට මේක තේරුම් ගන්නකොට මෙහෙමයි තේරුම් ගන්න ඕනේ. අහං බුද්ධං සරණං ගච්ඡාමි. ගච්ඡාමි කියන එකේ උක්තය අහං කියන එක වෙන්න ඕනේ. මම කියන වෙන්න පුළුවන්. මම බුදුන් සරණ යමි. මම බුදු පියාණන් වහන්සේගේ පාපියොම් අනුව යමි කියන එකයි. <coughs> ඒ හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අනුගමනය කරනවා කියන්නේ මේක තමයි. අනුගමනය කරනවා. followers of the buddha කියලා බෞද්ධයන්ට හඳුන්වනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක ඊටාම හොඳ වචනයක්. followers ලා කියලා කියන්නේ අනුගාමිකයෝ කියන එකයි. එහෙනම් අපි සියලු දෙනාම බුදුහාමුදුරුව අනුගමනය කරමින් උන්වහන්සේගේ පාපියෝ මනුව ඉදිරියට යන පිරිසක්. බෞද්ධයෝ කියන්නේ ආ මේ කට්ටිය. එතකොට උන්වහන්සේගේ ගුණයන් අනන්තයි. අප්‍රමාණයි. අසීමිතයි. ඒ අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් අප විසින් ඉස්සරලාම ඇති කරගත යුතු ගුණේ මොකද්ද? බුද්ධ කියන ගුණේ. බුද්ධ කියලා කියන්නේ සත්‍ය අවබෝධය කියන එකයි. සත්‍ය අවබෝධය. අනවබෝධයේවත් අවිද්‍යාව නිසා තමයි අපි දුක් විඳින්නේ. අපිට මේ සසර ගමන ඇති වෙලා දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, විලාප කියනවා, දුකටපත් වෙනවා, අසහනයටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. මක් නිසාද? ජාතියෙහිවත් ඉපදීම නිසා. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති මෙන්න දුක්ඛ ස්කන්ධයාගේ සමුදය ජාතිය එතකොට ජාතියවත් ඉපදීම ඇති උනේ සසර ගමන නිසා භවය නිසා ඇයි මේ සසරට වැදිලා අපි ගමන් කරන්න පටන් ගත්තේ? උපාදානය නිසා. ඇයි අපිට උපාදානය ඇති වුනේ? තණ්හාව නිසා. ඇයි අපිට තණ්හාව ඇති වුනේ? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ කුමක්ද? ලෝකය පිළිබඳව අනවබෝධය කියන එකයි. එහෙමනම් මේ සසර ගමන නවත්තන්න නම් කරන්න ඕනේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ලෝකය කියන්නේ කුමක්ද කියන බව අවබෝධ කරගන්න ඕනේ. ආන් එක තමයි අප විසින් ඉස්සල්ලාම ඇති කරගත යුතු ගුණය. සත්‍ය අවබෝධය කියන එක. තේරුණා නේද? එතකොට ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ එතන සරණේ කියන වචනේ තේරුම පිහිට කියන එකයි. සදහම් පිහිටයි. පිහිට කියන්නේ පදනම, ප්‍රතිෂ්ඨාව, ෆවුන්ඩේෂන් එක ඒ විදිහට පිහිට. එතකොට ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ අවබෝධ කරගත්තා වූ සත්‍ය මත ජීවිතේ පදනම් කරගන්නවා කියන එකයි. අපි ලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තා වූ දේට අනුව ජීවත් වෙනවා. දැනීම පදනම් කරගෙන ජීවිතය ගොඩනගා ගන්නවා. ප්‍රඥාව පදනම් කරගෙන ජීවිතය ගොඩනගා ගන්නවා. කවදාවත් වරදින්නේ නැහැ. පුද්ගලයෙක් පදනම් කරගෙන ජීවිතයක් ගොඩනගා ගන්න බෑ. ජීවිතයක් ගොඩනගා ගන්න ඕන දර්ශනයක් පදනම් කරගෙන. එහෙමනම් බෞද්ධ දර්ශනයේ මත ජීවිතය ගොඩනගා ගන්නවා කියන එකයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ප්‍රඥාවන්තව ජීවත් වෙනවා කියන එක. පඤ්ඤා ජීවින් ජීවිතමාව සෙට්ටං. ශ්‍රේෂ්ඨම ජීවිතය ප්‍රඥාවන්ත ජීවිතය. එතකොට ශ්‍රේෂ්ඨ ජීවිතයට අපි නමක් සඳහන් කරනවා. ශ්‍රේෂ්ඨ ජීවිතයකට කියනවා ආර්ය කියන වචනය. එතකොට සත්‍යය අවබෝධ කරගෙන සත්‍යය මත ජීවිතය පදනම් කරගත්තු අයට කියනවා ආර්ය සංඝ කියන වචනය. ආර්ය පිරිස කියන එකයි. එතකොට සංඝං සරණං ගච්ඡාන කියන තැන තියෙන්නේ රැකවරණාර්ථය. රැකවරණාර්ථය. සංඝ රැකවරණයි. සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැකවරණයි. රැකවරණේ ලබා ගන්න නම් අපි සංඝ සමාජයේ සමාජිකත්වේ ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ සංඝ සමාජයට ඇතුළු වෙන්න ඕනේ. රැකවරණය ලබා ගන්නට. දැන් ගොඩනැගිල්ලක් තියෙනවා ලස්සන ගොඩනැගිල්ලක්, විශාල ගොඩනැගිල්ලක්. හරිම ලස්සනයි. හරිම විශාලයි. දැන් කෙනෙක් ඇවිදilla වැස්සේ තෙමි තෙමි ගොඩනැගිල්ල ගැන වර්ණනා කර කර ඉන්නවා. හරි ලස්සනයි, හරි විශාලයි, ෆෑන් හයි කරලා තියෙනවා, ලයිට් හයි කරලා තියෙනවා. මේ වටෙන් එබිකම් කර කර බල බලා එළියට වෙලා ගොඩනැගිල්ල ගැන වර්ණනා කර කර ඉන්නවා. දැන් ඒ අයට ගොඩනැගිල්ලෙන් රැකවරණයක් ලැබෙනවාද? නැහැ. වැස්සට තෙමිලම ජීවිතේ විනාශ වෙලා යනවා. තවක් පිරිසක් ඇවිදින්න එහෙම නැත්නම් කෙනෙක් ඇවිදින්න මහා අවුවේ වේලි වේලි ඒ ගොඩනැගිල්ල ගැන වර්ණනා කර කර ඉන්නවා. ඉදිකම් කරලා බලනවා, ජනෙල් වලින් බලනවා, බලලා ගොඩනැගිල්ල ගැන වර්ණනා කර කර ඉන්නවා. හරිම ලස්සනයි. හරිම විශාලයි. පෑන් ණය කරලා ඈ ටයිල් අල්ලලා කිය කියා ගොඩනැගිල්ල ගැන වර්ණනා කර කර ඉන්නවා. ඒ අයට ගොඩනැගිල්ලෙන් රැකවරණයක් ලැබෙනවද? නෑ නේද? නෑ. තව කෙනෙක් පිනී බබා ඈ ඒ විදිහේ වර්ණනා කර කර ඉන්න පුළුවන්. කවදාවත් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. රැකවරණයක් ලබා ගන්න නම් මේ ගොඩනැගිල්ල ඇතුළට එන්න ඕනේ. ඒ ගොඩනැගිල්ල ඇතුළට එන්න ඕනේ. ඇතුළට ඇවිදින් රැකවරණයක් ලබාගෙන සැනසීම ලබා ගන්න ඕනේ. තේරුණා නේද? <coughs> ඒ ගොඩනැගිල්ල තමයි සංඝ සමාජය කියලා කියන්නේ ආර්ය සංඝ කියලා කියන්නේ ඒ ලස්සන ගොඩනැගිල්ල. ඒක ക്ഷേම භූමියක්. ക്ഷേම භූමියක් කියලා කියන්නේ නිර්භය ස්ථානයක්. බය නැති වෙන තැනක්. සංසාර ගමන නවත්තන්න පුළුවන් තැනක්. සසර බය නැති කරගන්න පුළුවන් තැනක්. කොතනද ආර්ය සංඝ සමාජය කියන්නේ ආමේකයි. සංඝ රැකවරණය කියන්නේ ඔන්න ඕක තමයි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේත් ඕක තමයි. ආර්ය සංඝ සමාජයේ සමාජිකත්වය ලබා ගන්නවා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමිය බුදුන් සරණ ගියාය අපායට යන්නේ කවුද දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුව වරදීද නැහැ වරදින්නේ නැහැ පස්සේ වෙනස් කරන්නෙත් නැහැ මට බැරි වුණා කියලා හැම වෙනස් කරන්නේ නැහැ කල ගියා කියලා අවලංගු වෙන්නෙත් නැහැ දේශේ මාරුණා කියලා උලංගු වෙන්නෙත් නැහැ. මේ බුදු වදනට ಜಾති ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ, ආගම් ભેදෙකුත් නැහැ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ ඔය ભેද තකාගෙන නෙමෙයි. බෞද්ධයන්ට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ නැහැ. ධර්ම ශ්‍රවණය කරලා බුදුන් සරණ ගියාට පස්සේ තමයි බෞද්ධය බවට පත් උනේ. උන්වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා සුදුසුකම් දෙකයි බලාපොරොත්තු වුනේ. අවංකභාවයේ සහ කියන දේ තේරුම් ගත හැකි බව. එච්චරයි. හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී උජු ජාතිකෝ. මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ කතා කළේ. කියන දේ තේරුම් ගැනීමට හැකියාව ඇති අවංක පුද්ගලයෙක් ඉන්නවා නම් මෙහාට එන්න. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ උජු ජාතිකෝ ඍජු අවංක සට කපට නැති කියන දේ තේරුම් ගත හැකි පුද්ගලයෙක් ඉන්නවනම් මෙහාට එන්න අහමනුසාසාමි අහං ධම්මං දේසේමි මම අනුශාසනා කරනවා මම ධර්ම දේශනා කරනවා යතානුසිට්ඨං තථා පටිපද්‍යමානෝ මා කියන හැටියට පිළිපදිනවා නම් නචිරස්සේව ඊතා ඉක්මනින් සාමඤ්ඤස්සති තමා තුලින් ධර්මය දැනගන්නවා සාමන් දක්කති තමා තුලින් දැක ගන්නවා මෙන්න මෙහිමයි මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ තමාගේ ධර්මයෙන් වැඩ ගැනීමට කැමැති අයට කතා කළේ ඔන්න විදියට කර සුදුසු කන්ද කීයක් තියෙනවද දෙකයි තියෙන්නේ. කියන දේ තේරුම් ගත හැකි බව හා අවංකභාවය. එච්චරයි. මේ කියන දේ තේරුම් ගන්නවා කියන එක පිළිබඳව ටිකක් විස්තර කරන්න ඕනේ. මේ භාෂාව තේරෙනවා කියන එක පමණක් නෙමෙයි. කියන දේ තේරුම් ගන්න ඕනේ. දැන් මං ලෝකේ දුකයි කියලා කියනවා. ඒක තේරුම් ගන්න නම් ඒ තැනත්තාට ධාරණ ශක්තිය තියෙන්න ඕනේ. සිතේ මෙහා විමසීමේ ශක්තිය තියෙන්න ඕනේ. සිතා විමසා බලා තමයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්ව මේ වචන ටික විතරක් ඇහිලා ඒ භාෂාවෙන් මේක අවබෝධ තේරුම් අරගන්න මදි. ඒකට කියන්නේ සුතමේ ඥානය කියලා. ලෝකේ දුකයි. කට්ටිය අහගන්නවා. අහගන්නවා. ඒක විතරක් මදි. එතන තියෙන්නේ උගත්කම, සුතමේ ඥානය. විඤ්ඤාපරිස කියන වචනේ ඊට වඩා බොහොම ගැඹුරුයි වින්නතුනේ. ගැඹුරුයි කියන කියන්නේ ඒ තැනත්තාට සිතීමේ විමසීමේ ශක්තිය තියෙන්න ඕනේ. සිතීම හා විමසීමට කියනවා චින්තාමය ඥානය කියලා. චින්තාමය ඥානය. ඊළඟට යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් සිතීම හා විමසීම තුළින් එයාට භාවනාමය ඥානය කියන එක ලැබෙනවා. භාවනාමය ඥානය කියන්නේ දැනීම කියන එකයි. සම්මාදිට්ඨිය කියන්නේ තාන් එකයි. සම්මාදිට්ඨිය. උගත්කම පමණක් මදි. සිතීමේ විමසීමේ ශක්තිය තියෙන්නත් ඕනේ. ඒක යලිත් යලිත් යලිත් යලිත් සිතමින් විමසමින් ඉදිරියට යාමේ ධෛර්යය හා අදිෂ්ඨානය තියෙන්නත් ඕනේ. එතකොට සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. මෙන්න මේ භාවනාමේ ඥානය තුළින් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙනවා සමගම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වෙනවා. සෝතේට ආපන්න වෙනවා කියන්නේ තාම ඒකයි. නිවන් මගට පිවිසෙනවා කියන එක. ඉතින් මෙන්න මේවා ටික හොඳට මූලික වශයෙන් මම හඳුන්වා දෙන්න ඕනේ මේ භාවනාව ආරම්භ කිරීම සඳහා. එතකොට කන ශක්තිමත්ව තියෙන්න ඕනේ අසා ගන්න. මන ශක්තිමත්ව තියෙන්න ඕනේ දරා ගන්න. සිත ශක්තිමත්ව තියෙන්න ඕනේ සිතී සිතන්න හා විමසන්න. ඔය තුන ශක්තිමත්ව තියෙන්න ඕනේ. අසා ගැනීමෙන් පමණක් සීමා වෙන්න එපා. කනෙන් විතරක් නවත්තන්න එපා. සමහරුන් නම් ඉතින් මේ කනට පැමිණි කියන අර්ථයනොත් සෝතහපන්න කියලා කියනවා. ඒව නිකන් විහිළු කතා විතරයි. සෝතේ කියන්නේ කනටලු, ආපන්න කියන්නේ පැමුණුනාලු. එතකොට කනට ධර්මයේ පැමුණුනාන් පස්සේ යා සෝතාපන්නයි කියලාත් කියනවා. ඉතින් එහෙම කියලා කියනවා සෝතාපන්න වීම සඳහා භාවනා කරන්න එපා. බනහපුවාම ඇති කියලා. කනට පැමිණි කියන අර්ථයෙන්. ඒ සෝතේ කියනෝනේ කනටත් නේද? කනට කියනවා සෝතේ කියලා. ආපන්න කියන වචනේ තේරුම පැමිණි කියන එකයි. ඒක නෙමෙයි පින්නතුනි. සෝතේ කියලා කියන්නේ අපි කියන්නේ කනට නෙමෙයි මෙතන සෝතේ කියන්නේ. ඈ මෙතන සෝතේ කියන්නේ සැඩ පහර කියන එකයි. නිවන් සැඩ පහර කියන එක. එතකොට නිවන් සැඩ පහරට ඇතුළු වෙන්න නම් සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ. සම්මාදිට්ඨිය තමයි මූලාරම්භය. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. අන්න ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි අපි සෝතේ කියලා කියන්නේ කනට නෙමෙයි ඈ. ඉතින් මේවා සාමාන්‍ය ජනතාවට ප්‍රකාශ කරලා අද සාමාන්‍ය ජනතාවට භාවනා කරන්න බැරි තත්වයට සමහරු වැඩ කටයුතු කරලා තියෙනවා. ඒවොල්ල කියන්නේ භාවනා කරන්න එපා. සෝතේ කියන්නේ කනට, ආපන්න කියන්නේ පැමිණි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් පමණක් ඇති කියලා කියන්නේ. ඒවට නම් රැවටෙන්න එපා. සෝතේ කියන්නේ නිවන් සැඩ පහර කියන එකයි. නිවන් සැඩ පහර. මේක වැහිලා තියෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. ආත්ම දිට්ඨියෙන් තමයි වැහිලා තියෙන්නේ මේක. ඒ පිළිබඳව පූර්ණ දේශනා මම පසුව පවත්වනවා. දැන් මේ පූර්විකාවක් විතරයි ඈ. එතකොට ඒකේති බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. බුදුන් සරණ ගියැත්තෝ අපායේ නොයිති. එහෙමනම් බුදුන් සරණ යන්නකොට ඒතනත්තා ආර්ය සංඝ සමාජයේ සමාජිකත්වයේ ලබලා අවසාන වෙන්න ඕනේ. ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. බලන්න මොනතරම් ගැඹුරු අර්ථයක්ද නේද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මේක වාචනාවක් නෙමෙයි. වචනයක් ප්‍රකාශ කිරීමක් නෙමෙයි. මෙතන තියෙන්නේ ක්‍රියාත්මක භාවයක්. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ධම්මං සරණං ගච්ඡාම කියන්නේ ක්‍රියාත්මක භාවයක්. බුදුදහම කියලා කියන්නේ ප්‍රායෝගිකත්වයක්. ගායනා කිරීමක් නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. දැන් අද ඉතින් ඕන තරම් ඉස්සල්ලාම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඕකනම් දැන් කෙලවරක් නැතුව කියලා ඇති. ඒක වචනයේ පමණක් සීමා කරගත්තට කවදාවත් ඒකෙන් අපිට දුගතියෙන් අත මිදෙන්නත් බෑ ආර්ය සංඝ සමාජයට ඇතුළු වෙන්නත් බෑ මේවා අපි තේරුම් අරගෙන <clears throat> ක්‍රියාත්මක භාවයට පත් කරගන්න ඕනේ ප්‍රතිපත්තියට පත් කරගන්න ඕනේ තේරුණා නේද පර්යාප්ති ප්‍රතිපත්ති එතනින් තමයි ප්‍රතිවේදයට යන්නේ පර්යාප්තිය කියලා කියන්නේ අසා ගන්නවා දරා ගන්නවා පර්යාප්තිය කියලා කියන්නේ සුතමේ ඥානය ප්‍රතිපත්තිය කියලා කියන්නේ චින්තාමේ ඥානය අසාගෙන දරාගෙන හිතන්න විමසන්න පටන් ගන්නවා. පරියාප්ති ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තුළින් තමයි ප්‍රතිවේදයට හේවත් අවබෝධයට යන්නේ. තේරුණේ? එහෙමනම් බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ තේරුම බුදු පියාණන් වහන්සේගේ පාපියුම් අනුම යමි කියන එකයි. අනුගමනය කරනවා කියන එක. එතකොට කෙනෙක් අනුගමනය කරනවා කියන්නේ ඒ උතුමන් වහන්සේගේ කිසියම් ගුණයක් ඇති කරගෙන දියුණු කරගන්නවා කියන එක. බුදුහාමුදුරුව පිටිපස්සේ යනවා. මගෙන් කවුරු හරි එවිදින් ඇහුවොත් හාමුදුරුවනේ මම කවුරු වගේ හැදෙන්නද කියලා. මං කියනවා මට නම් බුදුහාමුදුරුවන්ට වඩා උත්මයෙක් නැහැ. ඔබත් බුදුහාමුදුරුවෝ වගේ හැදෙන්න කියලා. මමත් එහෙම තමයි. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමේ. බුදුහාමුදුරුව අසමයි අසම සමයි. බුදුහාමුදුරන්ව සමාන වෙන්න කාටවත් බෑ කියලා කෙනෙක් ඕනම් කියයි. මාත් ඒක පිළිගන්නවා. මාත් දන්නවා. කිසිම කෙනෙකුට බුදුහාමුදුරන්ව සමාන වෙන්න බෑ. බුදුහාමුදුරුව සමාන වෙන්නේ තවත් සම්බුදුවරයින්ට පමණයි. අසම සමයි කියන්නේ ඒකයි. අසමයින්ට පමණයි සමාන වෙන්නේ. එහෙනම් කොහොමද අපි බුදුහාමුදුරුව වගේ හැදෙන්නේ? ඔන්න ලොකම ප්‍රශ්නේ ඔක තමයි. පින්නතුනි බෞද්ධයෝ කියලා කියන්නේ බුදු දරුවෝ නේද? බෞද්ධයෝ කියන්නේ කාටද? බුදු දරුවන්ට. අපි බුදුහාමුදුරන්ගේ දරුවෝ. අපි ඔක්කොම සහෝදර පිරිසක්. මෙතන සහෝදර සහෝදරියෝ ඉන්නවා. දూరు පුත්තු ඉන්නවා. තේරුණා නේද? මේ ඔක්කොම කාගේ දරුවෝද? බුදුහාමුදුරන්ගේ දරුවෝ මාත් බුදුහාමුදුරන්ගේ දරුවෙක් ඔබත් බුදුහාමුදුරන්ගේ දරුවෙක් තේරුණා නේද දරුවෝ ඉන්නවා කොටස් තුනක් අතිජාත අනුජාත අවජාත කියලා අතිජාත කියන්නේ දෙමව්පියන්ට වඩා ඉහළින් ඉන්න දරුවෝ අතිජාත කියලා කියන්නේ දැන් මම වැදූ අම්මට වඩා මම හැදූ තාත්තට වඩා මම ඉහළින් ඉන්නේ. මම වැදෝ අම්මාට වඩා මම හැදෝ තාත්තට වඩා මම ඉහළින් ඉන්නේ. ඒක නිසා එතෙන්දි මම අතිජාත වෙනවා. දැන් මේ පොඩි හාමුදුරනමක් පවා වැදෝ අම්මට වඩා හැදෝ තාත්තට වඩා පොඩි හාමුදුරු ඉහළින් ඉන්නේ නේද? ඒක නෑ සිවුරු පොරවගත්ත හැටි අම්මා තාත්තා දුවගෙන යවදී වඳින්නේ නේද? Tamanට වඩා ඉහළින් ඉන්න අන්දා. ඒ ඒ තමයි අතිජාත දරුවෝ කියලා කියන්නේ. ඒක මේ ගිහියන් අතරත් ඉන්නවා දෙමව්පියන්ට වඩා හොඳ උසස් ජීවිත ගත කරන අය. ගිහියන් අතරත් ඉන්නවා. ඒ අයට කියනවා අතිජාත දරුවෝ කියලා. තේරුණේ? සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ වගේ. දෙමව්පියන්ට හා සමාන ගුණ තියෙන දරුවෝ ඉන්නවා. ඉන්නව නේද? ඒ අයට කියනවා අනුජාත දරුවෝ කියලා. තවත් දරුවෝ කොට්ටාසයක් ඉන්නවා දෙමව්පියන්ගේ ಗುಣ කිසිවක් නැති. දෙමව්පියන්ගේ ගෑවිලාවක් ගිහින් නැති. ඈ දරුවෝ ඉන්නවා. ඒ අයට කියනවා අවජාත දරුවෝ. එහෙනම් බුදුහාමුදුරන්ගේ දරුවන්ටත් මේ කාරණා ටික දාගන්න පුළුවන් වෙන්න ඕනේ. මම නම් කවදාවත් අවජාත දරුවෙක් වෙන්න කැමති නෑ. ඔය කට්ටිය කැමතිද? බුදුහාමුදුරන්ගේ අවජාත දඩුවෙක් වෙන්න මම කැමති නෑ. ඔය කට්ටියත් කැමති නෑ. බුදුහාමුදුරන්ගේ අතිජාත දරුවෙක් වෙන්න කිසිම කෙනෙකුට බෑ. බුදුහාමුදුරන්ගේ අනුජාත දරුවෝ වෙන්නත් බෑ කාටවත්. එහෙනම් අපි මොකද කරන්නේ? ලොකු ප්‍රශ්නයක් මේක. පොඩි ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. අපිට බුදුහාමුදුරන්ට ඉහළින් යන්නත් බෑ සමාන වෙන්නත් බෑ. අවජාත දරුවෝ වෙන්න අපි කැමති නෑ. දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන එකම දේ තමයි අපේ ශක්ති ප්‍රමාණය අපේ ශක්ති ප්‍රමාණය අනන්ත බුදු ගුණයන්ගෙන් කිසියම් බුදු ගුණයක් ඇති කරගෙන දියුණු කරගෙන වැටුනොත් නැකිටිමු වැටුනොත් නැකිටිමු වැටි වැටි නැගිටිමු නෙමෙයි ඈ. වැටුනොත් නැගිටිමු නැකිට නැකිට අපි බුදුහාමුදුරුවන්ගේ පස්සෙම ගමන් කරමු. මොකද ඇත්ත වශයෙන්ම මන්නම් කැමති නෑ, අවගත්තිය කැමතිත් නෑ අවජාත දරුවෝ වෙන්න නේද? එහෙනම් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි සත්‍ය අවබෝධ කරගන්නු පින්නතුනේ. නිවන් දැකීමට කැමති සියලු දෙනාම සත්‍ය අවබෝධ කරගත යුතු කියන මේ කරුණ පිළිගන්නවා නේද? නිවන් දැකීමට කැමැති සියලු දෙනාම සත්‍ය අවබෝධ කරගත යුතුයි. ඉතින් අපි බුදුහාමුදුරුව පිටිපස්සේ යන්නේ නිවන් දකින්න නේද? ඉතින් එහෙමනම් අපි සත්‍ය අවබෝධ කරගන්න ඉපාය. අපේ ශක්ති ප්‍රමාණය අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඉතින් ওই කට්ටියට බයක් හිවාගේ හිතෙනවා නම් බුදුහාමුදුරුවෝ ළඟට යන්නකෝ නිකන් ඉන්න වෙලාවක බුදුහාමුදුරලකට ගිහිල්ලා අහන්න බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ දරුවෙක්. මම කැමතියි ඔබ වහන්සේ වගේ හැදෙන්න. කියලා අහලා බලන්නකො බුදුහාමුදුර ළඟට ගිහිල්ලා. බුදුහාමුදුරුව මක්කයි දන්නේ නේද? සාදුකාරයක් දීලා කියයි අනේ කොච්චර හොඳද කියලා. කොච්චර හොඳද කියයි. මම කැමති මගේ දරුවොත් මා වගේ හැදෙනවා දකින්න. මම මෙච්චර මහන්සි වෙලා සත්‍ය අවබෝධ කරගත්තේ ගුණාධිකාරයක් ඇති කරගන්න නෙමෙයි. මේ සියලු දෙනාටම මගේ ಗುಣ ඇති කරගන්න පුළුවන් ක්‍රමයටයි මම මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් මමත් කැමති මම කැමති මගේ දරුවොත් මං වගේ හැදෙනවා දකින්න මං කැමතියි. සත්තා දේව මනුස්සානම් බුද්ධෝ කියන්නේ අන්න ඒකයි. දේව මනුස්සානං සත්තා දෙවි මිනිසුන්ගේ ගුරුවරයා බුදුහාමුදුරෝ නේද? දෙවි මිනිසුන්ගේ ගුරුවරයා. ඒතර ගුරුවරයා නිතරම කැමති මොනවටද? ගෝලියෝ Taman වගේ හැදෙනවා දකින්න කැමති නේද? එහෙනම් අපි සියලු දෙනාගේම ගුරුවරයා කවුද? බුදුහාමුදුරෝ නේද? එහෙනම් මේ ගුරුවරයාට ගරු කරනවා නම් ගුරුවරයා සතුටු වෙන ආකාරයට අපි ජීවත් වෙන්න ඕනේ නේද? අපේ ගුරුවරයා සතුටු වෙන්නේ අපි කොහොම ජීවත් වුණොත්ද? සත්‍යය අවබෝධ කරගෙන ජීවත් වුණොත් නේද? පැහැදිලි නේද? ඉතින් ආන් ඒක නිසා අපි බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ආන්ගේ සත්‍යය අවබෝධ කරගෙන සත්‍යය මත අවබෝධ කරගත්තා වූ සත්‍යයේ හෙවත් ප්‍රඥාව මත ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. වරදීද? නෑ නේද? පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං ශ්‍රේෂ්ඨම ජීවිතයේ ප්‍රඥාවන්ත ජීවිතය එහෙමනම් ශ්‍රේෂ්ඨම ජීවිතය තියෙන්නේ කාටද? ආර්ය පුද්ගලයන්ට නේද? ශ්‍රේෂ්ඨම ජීවිතය තියෙන්නේ ආර්ය පුද්ගලයන්ට. ආර්ය කියන වචනේ තේරුම මොකද? උත්තම ශ්‍රේෂ්ඨ හොඳ ඈ කියන අර්ථය තමයි ආර්ය කියලා කියන්නේ. එහෙමනම් අපි ආර්ය සංඝ සමාජයේ සමාජිකත්වයේ ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්ද? අපේ ශක්ති ප්‍රමාණයෙන් බුද්ධ කියන ගුණය ඇති කරගෙන ඇති කරගත්තා වූ මේ බුද්ධ කියන ගුණේ මත අපේ ජීවිතය පදනම් කරගන්න ඕනේ. අන්න එතකොට අපි ආර්ය සංඝ සමාජයට ඇතුළත් වෙලා අවසానයි. පැහැදිලි නේද? අන්න ඒක තමයි ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. බුදුන් සරණ ගියැත්තෝ අපාය යන්නේ නැහැ කියන්නේ ඕනෝකයි. පැහැදිලි? අපාය යන්නේ නැහැ කියන්නේ පිරිහෙන්නේ නැහැ කියන එකයි. ඒ අය පරිහානියටපත් වෙන්නේ නැහැ. ඒ කට්ටිය දියුණුව කරාම ගමන් කරනවා. දියුණුව කරා ගමන් කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වෙන්න ඕනේ. ඒක තමයි සෝතය කියලා කියන්නේ. ඒකට කියන්නේ පටිසෝතය කියලා. පටිසෝතය කියන්නේ ඉහළට නැගී යන සැඩපහර කියන එකයි. ඉහළට නැගී යන සැඩපහර. තවත් තියෙනවා සෝතයක් අනුසෝතය කියලා. අනුසෝතය කියන්නේ පහලට ගසාගෙන යන සැඩ පහර කියන එකයි. අනුසෝතය කියලා කියන්නේ. එතකොට අනාර්ය පුද්ගලයෝ කියන්නේ ප්‍රතඥයන්ට. අනාර්ය පුද්ගලයෝ කියන්නේ ප්‍රතඥයන්ට. ඒ ප්‍රතඥයෝ සියලු දෙනාම අනුසෝතයට අහු වෙලා පහලට ගහගෙන යනවා. මොකද්ද මේ අනුසෝතය කියන්නේ? මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඔන්න අනුසෝතය. ඒ කියන්නේ පරිහානිය දක්වා යන්නේ. ඒකට අහු වෙලා ඉන්න කට්ටියට අදමයෝ කියලා කියනවා. අදමයෝ. අනාර්ය පුද්ගලයෝ. හීනෝ, ගම්මෝ, පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගිතෝ අහලා තියෙනව නේද? ඒගොල්ල හීනයි, ග්‍රාම්‍යයි, පෝතුජ්ජනිකයි, අනත්ත සංගිතෝ කියන්නේ නිතරම අනර්ථය කරා තමයි ඒ කට්ටිය ගහගෙන යන්නේ. තේරුණේ? එහෙමනම් අපි ආර්ය සංඝ සමාජයට ඇතුළු වුණාන් පස්සේ අන්න පටිසෝතගාමින් විපුලං අන්න විපුල ඵල ලැබෙන්නේ ආන් එතනින් තමයි. පටිසෝතගාමී. පටිසෝතගාමී කියලා කියන්නේ ඉහළට නැගීගෙන යන්නා වූ සැඩ පහළ කියන එකයි. මොකද්ද ඒකේ මුල මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එහෙනම් මේ අනුසෝතේට හෝනා වූ අය පටිසෝතේට දමා ගැනීම තමයි අපේ මේ භාවනා වැඩසටහනින් කරන්නේ. අනුසෝතේට අහු වෙලා ඉන්න අය පටිසෝතේට දාගන්න ඕනේ. අනාර්ය පුද්ගලයෝ ආර්ය පුද්ගලයන් බවට පත් කරන්න ඕනේ. කොහොමද බුදුන් දහම් සඟුන් සරණ යාම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරලා දෙන්න ඕනේ. තේරුණා නේද? ඇත්ත වශයෙන්ම අද අපේ ලංකාවේ ඉන්න බුද්ධඝංකාරයන්ගෙන් ඇහුවොත් විදේශිකයෙක් ඇවිදිලා. ඔයගොල්ල බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝම් සරණ යනවා කියලා එකක් කරනවා. කරනවා නේද? කොහොමද ඕක කරන්නේ? කියලා ඇහුවොත් එහෙනම් මොකක්ද ඔය කට්ටිය දෙන උත්තරේ? මගෙන් බණ අහපු කට්ටිය නම් උත්තර දෙයි බොහොම ලස්සනට. සාමාන්‍ය ජනතාව දෙන උත්තරේ මොකක්ද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. එකපාරක් කියලා මදි කියලා හිතනොත් දෙපාරක් කියනවා. ඒත් මදි කියලා හිතනොත් තුන් පාරක් කියනවා. ඉතින් ආමුදුරු වහනවා සරණා ගමනං සම්පූර්ණං කියලා. දැන් තිසරණේ සරණ ගමනේ සම්පූර්ණ දානවා. එතකොට සමහරු අහම්බන්තේ කියලාත් කියනවා. සමහර ආමපන්තිය කියලා තියෙනවා. ඈ දැන් ඉතින් සම්පූර්ණයි ඔච්චරයි. සමහරු මම ස්වාමීනි කියලා කියනනේ ආමපන්තිය කියන්නේ මම ස්වාමීනි කියන එකනේ. ආමපන්තිය කියන්නේ එසේ ස්වාමීනි කියන එක. ඒ කොහොම කිව්වත් එතන තිසරණයක් පිළිහිట్లా තියෙනවද? නෑ නේද? වචන මාත්‍රාවකට විතරක් වාචනා මාර්ගයකට විතරක් සීමා කරගෙන තියෙන්නේ මේක. තේරුණා නේද? ඉතින් ඒ විදේශිකයම අහනවා තුනුරුවන් වැඩ ඉන්නේ කොහෙද කියලා. තුනුරුවන් වැඩ ඉන්නේ කොහෙද? ඉතින් එතෙන්දි දෙන උත්තරේ තමයි බුද්ධ රත්නේ විහාරේ ධම්ම රත්නේ ධර්මශාලාවේ සංඝ රත්නය දැන් නම් ගමනක් ගිහිල්ලාද කියලා දන්නේ නැහැ සමහර විට ආවාසයේ ඉන්නත් පුළුවන් මීට වඩා උත්තරයක් තියනවාද? නැහැ. ඇත්ත වශයෙන්ම මම නම් ලැජ්ජාවටපත් වෙනවා ඇත්ත වශයෙන්ම. ඔයගොල්ලෝ මොනවා වෙනවද මන් දන්නේ නැහැ. මේකේ වැරැද්ද සම්පූර්ණයෙන් බාර ගන්න ඕනේ මම. මේකේ වැරැද්ද මා සතුයි මං කිසිම කෙනෙකුට මේ වැරැද්ද පවරන්නේ නැහැ. ඔය වැරදි තියෙන ඔක්කොම මගේ account එකට තමයි මන් දාගන්නේ. හරි ගිහින් තියෙන ඒවා අනික් අයගේ account එකට දානවා. මේක වැරද්ද මගේ. කාගේවත් නෙමෙයි. මොකද දන්නවද? මම කියලා දීලා නෑ ඒ කට්ටියට. බුදුන් දහම් සංගම් සරණ යන ආකාරය කියලා දීලා නෑ. ඊළඟට තුනුරුවන් වැඩේ ඉන්න තැන කියලා දීලත් නෑ. ඒක මගේ වැරද්දයි. කමන්නේ නෑ. මම බාරගත්තට. හ්ම් පින්නතුනි දැන් නම් මේ පින්නතුන්ට කියලා දුන්නා බුදුන් සරණ යන්නේ කෙසේද, දහම් සරණ යන්නේ කෙසේද, සංඝුන් සරණ යන්නේ කෙසේද කියලා. මේ තිසරණය සම්පූර්ණ වෙනකොට යා ආර්ය පුද්ගලයේ බවත් මං කියලා දුන්නා නේද? සංඝ සමාජයට ඇතුළු වෙනවා. එතකොට තුනුරුවන් වැඩේ ඉන්නේ කොහෙද කියන එකක් කියලා දෙන්න ඕනේ. ඉතින් සමහරු කියනවා තුනුරුවන් වැඩි ඉන්නේ කොහෙද කියලා අහපුවම තමා තුල කියලා කියනවා සම්පූර්ණයෙන් වැරදි ඒක. තමා තුල කිව්වහම වැරදි ඒක. මෙහෙමයි කියන්න ඕනේ. යම් කිසි තැනක ධර්ම රත්නේ වැඩ ඉන්නවා නම් අන්න එතන බුද්ධ රත්නේ වැඩ ඉන්නවා. යම් තැනක බුද්ධ රත්නේ ධම්ම රත්නේ වැඩ ඉන්නවා නම් එතන සංඝ රත්නේ වැඩ ඉන්නවා. තමා තුල කිව්වට බෑ. ධම්ම රත්නයේ වැඩ ඉන්නේ කොතනද ධර්මය අවබෝධ කරගත්ත උත්තමයන් තුල ධර්මය අවබෝධ කරගත්ත උත්තමයන් තුල ධර්ම රත්නයේ වැඩ ඉන්නවා බුද්ධ කියන්නේ අවබෝධයට බුද්ධ කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධයට සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයන්ටත් බුද්ධ කියලා කියනවා ඒක දෙවෙනි තේරුම පළවෙනි තේරුම තමයි සත්‍ය අවබෝධය ඒතර සත්‍යය කියන්නේ ධර්මය අවබෝධය කියලා කියන්නේ දැනීම නෑ. ධර්මයේ දැනගත්ත යම් උත්තමයෙක් ළඟ බුද්ධ රත්නයේ වැඩ ඉන්නවා, ධම්ම රත්නයේ වැඩ ඉන්නවා. සංඝ රත්නය කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරගත්ත පිරිස. සත්‍ය අවබෝධ කරගත්ත පිරිස. ඒ කියන්නේ බුදු පිරිස කියන එකයි. බුදු පිරිස. එහෙමනම් බුදු පිරිස කියන්නේ කාටද? ආර්ය සංඝරත්නයට. එහෙමනම් තුනුරුවන් වැඩ ඉන්නේ කොතනද? ආර්ය සංඝරත්නය තුල. ආ මේක හොඳට මතක තියාගන්න. ආර්ය සංඝරත්නය තුල තුනුරුවන් වැඩ ඉන්නවා. ආර්ය සංඝරත්නය කියන්නේ කාටද? සත්‍යය අවබෝධ කරගත්ත පිරිසට. වෙන නමක් කියන්න බලන්න. බුදු පිරිස කියන එකයි. බුදු පිරිස. බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේත් ඒ කට්ටියට. බුදු පිරිස. එතකොට මේ බුද්ධ කියන වචනයත් ටිකක් විස්තර කරන්න ඕනේ. මම මේ භාවනා වැඩසටහනේදී හැම ධර්ම කරුණක්ම හොඳට විස්තර කරගෙන යන්නේ. බොහෝම හිමින් යන ගමනක් මේක. ලොකුම සැරේ හේන්තරේ ඒක තමයි. එතකොට බුදු පිරිස ගැන මම කතා කරන්නේ. බුද්ධ කියන වචනේ කොටස් තුනකට බෙදනවා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ කියලා. සම්මා සම්බුදවරු පච්චේක බුදුවරු පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලවල. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පරෝපදේශ රහිතව සත්‍ය අවබෝධ කරගෙන තමාගේ දුක් නිවාගෙන අනික් අයගේ දුක් නිමා ගැනීම සඳහා ධර්ම දේශනා කරන උතුමන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක පච්චේක බුද්ධ කියන්නේ පරෝපදේශ රහිතව සත්‍යය අවබෝධ කරගෙන අනික් අයට ධර්ම දේශනා කරන්නේ නැති උතුමන් වහන්සේලා පච්චේක බුද්ධ නම් මනසේක. පසේ බුදවරු ධර්ම දේශනා කරන්නේ නැත්තේ මොකද දන්නවද? පසේ බුදවරු පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලවල. ඒ අබුද්ධෝත්පාද කාලවල ධර්මයේ අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති විඤ්ඤු පුරුෂයෝ නැහැ. බුද්ධිමත් අය නැහැ. ආන් මේක නිසා ධර්ම දේශනා කරලා වැඩක් නැති නිසා ධර්ම දේශනා කරන්නේ නැහැ. ඉතින් ඔය සමහරු කියනවා ධර්ම දේශනා කරන්න බෑ කියලා. ඒක මම පිළිගන්නේ නැහැ. පසේ බුදුවරුන්ට ධර්ම දේශනා කරන්න බෑ කිව්වොත් කියන්න සිද්ධ වෙනවා ධර්ම කතිකයින්ට පසේ බුදු වීම තහනම් කියලා. හොඳයි දැන් මම පසේබුදුවරයෙක් වුණොත් එහෙම. මගේ මේ හැකියාව අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙන්න එපා නේද? ඉතින් මේවට බොරු නිකම් බොරු කියන්නේ නිකන් කිසිම ශාස්ත්‍රීය මට්ටමක් නැති කතාන්තර තියෙනවා ඉතින්. ගොඩුව දැක්ක හීනේ වගේලු. ගොඩුව දැක්ක හීනේ වගේලු. උන්වහන්සේලාට ධර්ම දේශනා කරන්න පුළුවන්. කරන්නේ නැහැ. මොකද ඒ කාලේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් විඤ්ඤු පුරුෂයන් නැති නිසා, බුද්ධිමතුන් නැති නිසා. තේරුණා නේද? ඉතින් ඔය එහෙමනම් මේ පසේ බුදු වෙන්න තරම් ශක්තියක් ඇති අය ඉන්නේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒ පසේ බුදු වෙන්න තරම් ශක්තියක් ඇති වෙලා තියෙන්නේ කාටද දන්නවද? මේ සංසාරයේ අනන්ත අප්‍රමාණ සත්වයන් ගැවසෙනවා. ඒ අතර සෝතාපන්න පුද්ගලයොත් ඉන්නවා. තේරුණා නේද? මේ සෝතාපන්න පුද්ගලයන් පිරිසක් හෝ එක්කෙනෙක්. හත්වෙනි ආත්ම භාවය අබුද්ධෝත්පාද කාලයේදී ඉපදුනොත් එහෙම. දැන් සෝතාපන්න පුද්ගලයාගේ හත්වෙනි ආත්ම භාවය අබුද්ධෝත්පාද කාලයේදී ඉපදුනොත් එහෙම නොවෙන්න බෑනේ වෙන්නෙත් එපා නේද? එයාට අටවෙනි ආත්ම භාවයක් නැති නිසා එතෙන්දි නිවෙන්න ඕනේ. නිවෙන්න ඕනේ කියන්නේ සත්‍ය අවබෝධ කරගෙන සසර අවසන් කරන්න ඕනේ. ආන් මේ කට්ටිය තමයි ওই පසේ බුදු කියලා කියන්නේ. ඒ කට්ටිය ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා, සෝතාපන්න වෙලා තියෙනවා. ඒ කට්ටිය ශ්‍රවණය කරපු ධර්මයේ අලිත් යලිත් චින්තනය තුලින් මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාරයෙන් මේක වඩ아가න චින්තාමේ පඤ්ඤා භාවනාමේ පඤ්ඤාවට ගිහිල්ලා නිවිලා යනවා එතනින්. ඇයි අටවෙනි ආත්මභාවයක් නැහැ නේද? අටවෙනි ආත්මභාවයක් නැතිනම් එතෙන්දි නිවෙන්න ඕන නේද? ඉවර වෙන්න ඕන නේද? ආ මේ කට්ටියට තමයි පසේබුදුවරු කියලා කියන්නේ. ඉතින් මේ හැම එකක්ම මං සියලු දෙනාටම ප්‍රකාශ කරන්නේ මම කිව්වට පිළිගන්න එපා කියලා. මේ දේශනාව මුළු ලෝකයටම යන දේශනාවක් මම කිව්වට පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. එහෙනම් මොකද කරන්න ඕනේ? අසා ගන්න, දරා ගන්න, සිතන්න, විමසන්න, සිතා විමසා බලා දැනගන්න. ඒත් පිළිගන්න එපා. දැනගන්න. තේරුණේ? පසේ බුදුවරු කියන්නේ මොනවා කට්ටියට? පිළිගන්න හැම එපා මං කියන ඒවා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ශ්‍රාවක බුදුරු කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයක විඤ්ඤු පුරුෂයන් විසින් බුද්ධ ධර්මයේ ශ්‍රවණය කරනවා අසා ගන්නවා දරා ගන්නවා සිතනවා විමසනවා සිතා විමසා බලා සත්‍ය අවබෝධ කර ගන්නවා අහං ඒ කට්ටියද කියනවා ශ්‍රාවක බුද්ධ කියලා කියනවා ශ්‍රාවක බුද්ධ ශ්‍රාවක කියලා කියන්නේ අසා දරාගෙන සිතා විමසා බලා බුද්ධත්වයට පත් වෙන අය කියන එකයි. ශ්‍රාවක බුද්ධ. ඒ ශ්‍රාවක බුද්ධ කියන අය තමයි ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ආර්ය ශ්‍රාවකයෝ. ශ්‍රාවක බුද්ධ. එහෙනම් දැන් සම්මාසම් පච්චේක ශ්‍රාවක මේ වචන තුන පොඩ්ඩක් අයින් කරන්න. අයින් කරලා බලන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. බුද්ධ නේද? ඉතුරුලා තියෙන්නේ මොකක්ද? බුද්ධ. අර මුලින් තියෙන විශේෂණ සම්මා සම් පච්චේක ශ්‍රාවක. එහෙනම් දැන් මේ සියලු දෙනා බුද්ධ කියන වචනයට අයිති නේද? බුද්ධ කියන වචනයට අයිති. සබ්බේ බුද්ධා කියලා එකක් තියලා තියෙනවා නේද? සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යම්බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ දැන් බලන්න සබ්බේ බුද්ධා කියන තැන කවුද වැඩ ඉන්නේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං කියන පසේ බුදවරු අරහන්තානංච රහතන් වහන්සේලා ඒක සබ්බේ බුද්ධා කියන තැන ඔක්කොම බුදුරන් ඉන්නව නේද පැහැදිලි ඊතර මේ ශ්‍රාවක බුද්ධ කියන වචනයත් කොටස් කීපයකට දෙකකට බෙදනවා මම පරිපූර්ණ ශ්‍රාවක බුද්ධ හා අපරිපූර්ණ ශ්‍රාවක බුද්ධ කියලා. පරිපූර්ණ ශ්‍රාවක බුද්ධ තමයි මහරහතන් වහන්සේලා. අපරිපූර්ණ ශ්‍රාවක බුද්ධ තමයි සෝතාපන්න සකදාගාමි අනාගාමි කියන අය. තේරුණා නේද? perfect unperfect කියලා ඕනනම් දාගත්තට කමන්නේ. perfect කියන්නේ පරිපූර්ණ. අන්පර්ෆෙක්ට් කියලා කියන්නේ අපරිපූර්ණ. ඒතර සෝතාපන්න පුද්ගලයාත් එක්තරා ප්‍රමාණයකටවත් සත්‍ය අවබෝධ කරගෙන බුද්ධ කියන වචනයට අයිති කෙනෙක්. සකදාගාමී පුද්ගලයාත් ඒ වගේ එක්තරා ප්‍රමාණයකට. අනාගාමී පුද්ගලයාත් ඒ වගේ එක්තරා ප්‍රමාණයකට. තෙම්මේ පරිපූර්ණ ශ්‍රාවක බුද්ධ කියන්නේ මහ රහතන් වහන්සේට. පැහැදිලිද? දැන් ඔය සීල සමාධි ප්‍රඥා කියන එකත් ඔය විදිහට බෙදෙනවා. සෝතාපන්න පුද්ගලයා පිළිබඳව කියලා තියෙන්නේ සීලේසු පරිපූර්ණකාරී හෝති. සමාධිස්මින් මත්තසෝකාරී, පඤ්ඤාය මත්තසෝකාරී. ඒතර සෝතාපන්න පුද්ගලයා සීලයෙන් පරිපූර්ණයි. සමාධිය තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට. ප්‍රඥාව තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට. කියන්නේ සෝතාපන්න වීමට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. හරි? සකදාගාමී පුද්ගලයා ගැන කියලා තියෙන්නේ සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් මත්තසෝකාරී පඤ්ඤාය මත්තසෝකාරී සකදාගාමී පුද්ගලයාට සීලය පරිපූර්ණයි සමාධිය තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රඥාව තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට පරිපූර්ණ වෙලා නැහැ අනාගාමී පුද්ගලයා ගැන කියලා තියෙන්නේ සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් පරිපූර්ණකාරී හෝති පඤ්ඤාය මත්තසෝකාරී ඒතර අනාගාමී පුද්ගලයා ගැන සීලයෙන් පරිපූර්ණයි සමාධියෙන් පරිපූර්ණයි. ප්‍රඥාව මත්සෝකාරය කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන එක පරිපූර්ණත්වයටපත් වෙන්නේ මහරහතන් වහන්සේට සීලේසු පරිපූර්ණකාරී සමාධිස්මින් පරිපූර්ණකාරී පඤ්ඤාය පරිපූර්ණකාරී අන්න පරිපූර්ණ බුද්ධ අපරිපූර්ණ බුද්ධ සහ පරිපූර්ණ බුද්ධ පැහැදිලි නේද? එහෙමනම් නිවන් දැකීමට කැමති සියලු දෙනාම සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන එක පිළිගන්නවා පිළිගන්නවා කියන්නේ ඒකට එකඟ වෙනව නේද? ඒකට නම් එකඟ වෙන්න පුළුවන් ආමුදුරුවනි. මම ඔබ වෙන ක්‍රමයකින් කිව්වොත් එහෙමනම් එකඟ වෙන්නේ නැහැ මාය කියලා ෆයිට් වෙන්න කරන්න එනවා ඒ කට්ටිය. කමන්නේ ඒත් මං කියනවා. නිවන් දැකීමට කැමති සියලු දෙනාම බුදු විය යුතුයි. අන්න එතන තමයි හාමුදුරුවෝ එක්කලා ටිකක් අපිට හැප්පෙන්න දෙන්න වෙන්නේ. හාමුදුරුවෝ මහායානද? නෑ නෑ මම මහායාන නෙමෙයි. එහෙනම් සියලු දෙනාම බුදු වේතුයි කියලා කියන්නේ මහායානිකෝ නේ නෑ නෑ නෑ මම මහායාන නෙමෙයි. හාමුදුරුවෝ තේරවාදීද? නෑ නෑ මම තේරවාදී නෙමෙයි. හාමුදුරුවෝ කවුද? මොනවාදීද? මම සත්‍යවාදී. මං අහනවා බුදු පියාණන් වහන්සේ මහායානද කියලා. බුදු පියාණන් වහන්සේ තේරවාදීද? නෑ නේද? බුදු පියාණන් වහන්සේ සත්‍යවාදී. මමත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නිසා මම සත්‍යවාදී. ඔය කට්ටියටත් මං කියනවා සත්‍යවාදී වෙන්න කියලා. තේරවාදී මහායාන ඔක්කොම පැත්තකට දාලා සත්‍යවාදී වෙන්න. සත්‍යවාදී වෙනවා කියන්නේ සත්‍ය ප්‍රකාශ කරනවා කියන එකයි. හැබැයි සත්‍ය ප්‍රකාශ කරන්න නම් සත්‍ය වේදී වෙන්න ඕනේ. සත්‍ය වේදී කියන්නේ සත්‍ය අවබෝධ කරගන්නවා. සත්‍ය අවබෝධ කරගත්ත උත්මයෙකුට පමණයි සත්‍යවාදී වෙන්න පුළුවන්. කැමතිද සත්‍යවාදී වෙන්න? කැමති නේද? එහෙනම් සත්‍ය වේදී වෙන්න ඉස්සරලා සත්‍ය අවබෝධ කරගන්න. ආන් එතකොට සත්‍යවාදී බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්න අපිටත් පුළුවන්. තේරුණේ? එහෙනම් දැන් බුද්ධ කියන වචනේ මම පැහැදිලි කළා නේද? පැහැදිලි නේද බුද්ධ කියන වචනේ? බුද්ධ කියන වචනේ ප්‍රධානම තේරුම සත්‍ය අවබෝධය කියන එකයි. සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයින්ටත් බුද්ධ කියලා කියනවා. ඒක දෙවෙනි තේරුම. එහෙමනම් අපි සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වැඩ කටයුතු කරන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ආන්නේ ඒකයි. අනවබෝධයේවත් අවිද්‍යාව නිසා තමයි මේ සංසාර මන්දිරය අපට හැදිලා තියෙන්නේ. සංසාර මන්දිරය කියන්නේ හොඳ එකක්ද නරක එකක්ද? ඈ නරක එකක් නේද? සංසාර මන්දිරය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කීර්තියටපත් වෙමින් සංසාර මන්දිරය ඉදිරිපත් කළේ මාගේ ගුරු දේවෝත්තම මහා දාර්ශනිකයෙක් වෙන මහා චින්තකයෙක් වශයෙන් කතා කරන්න පුළුවන් මහා උගතෙක් වශයෙන් ලෝක ප්‍රසිද්ධ කන්නිමාන සුමංගල ස්වාමීන් වහන්සේ කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේගේ සංසාර මන්දිරය කියවලත් ඇති නේද? කියවලත් ඇති ලෝක ප්‍රසිද්ධයි. සුමංගල හාමුදුරුවන්ගේ ගෝලයා තමයි මේ කතා කරන්නේ. කන්නිමාර සුමංගල හාරන්ගේ ගෝලයා. මම කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේගේ සහෝදරයෙක් එකාතකට අනික් අතර මං වැඩියෙන් බර වෙලා තියෙන ශිෂ්‍යයෙක්. උන්වහන්සේගේ ඔඩොක්කුවේ වාඩි වෙනා ඉඳගෙන මම අවුරුදු දෙකක් පමණ උන්වහන්සේගෙන් ධර්මය නැමැති අමෘතය පානය කළා. ධර්මයේ ඉගෙන ගත්තා උන්වහන්සේගෙන්. උන්වහන්සේ මහා උගතෙක්, මහා චින්තකයෙක්, මහා දාර්ශනිකයෙක්. අපිට සිතන්න විමසන්න ඉගැන්වුව එකම උතුමන් වහන්සේ උන්වහන්සේ තමයි. චින්තනය කියලා දුන්නා. ඊට පස්සේ බය නැතුව අපි හිතන්න පටන් ගත්තා. විමසන්න පටන් ගත්තා. තේරුණා නේද? ඉතින් ආමේ කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ සංසාර මන්දිරය කියලා පොතක් නිකුත් කරලා තියෙනවා. ඇමරිකානු කතෝලික කාන්තාවක් වන ජිනා ස්වමිනාරා කියන කාන්තාව විසින් ලියන ලද කර්ම සංකල්පය බුදුදහමට ගැළපෙන ආකාරයෙන් ඒ ජිනා ස්වමිනාරා කර්ම සංකල්පය ඉදිරිපත් කළා. බුදුදහම ගැන හිතාගෙන ඉදිරිපත් කළා නෙමෙයි. අර පහෝගිය ආත්ම භාවයන් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් ඒ කතෝලික කාන්තාවක් විසින් ඉදිරිපත් කරන ලදී පොත තුල බුදුදහම හුවා දක්වන එහෙම නැත්නම් බුදුදහමෙහි එළි දක්වන කර්ම සංකල්පය ඊටාම පැහැදිලිව ලස්සනට විවරණය වෙලා තියෙනවා. ඒ කතෝලික කාන්තාව බුදුදහම ගැන හිතාගෙන ලිව්ව නෙමෙයි. ඒගොල්ල මේ අන්තර් ඥානයන් ඇති කරගෙන ඒ අන්තර් ඥාන වලින් කර්ම සංකල්පයේ පිළිබඳව කරුණාකාරණා හෙලි දක්වමින් පොතක් ලිව්වා. ඒකට කියනවා මෙනි මැන්සන් කියලා. මෙනි මැන්සන් කියන එකේ තේරුම මන්දිර ගොඩ කියන එකයි. මෙනි කියන්නේ ගොඩ කියන එක මැන්සන්ස් කියලන්නේ මන්දිර කියන එක. මෙනිමෙන්සන් කියන පොතේ. ඒකේ ලස්සනට කියලා තියෙනවා මේ පොත කියවලා නැත්නම් කියවන්න හරිම හොඳ පොතක් ඒක. මට මතකයි එක තැනක එක කාන්තාවකගේ මේ අතෙන් රශ්මිය විහිදෙනවලු. මේ ඇඟිලි වලින් ඕනෙම කරුවලක තිබ්බහම රශ්මිය විහිදෙනවලු. ඇඟිලි වලින්. එතකොට මේ කාන්තාවගේ සංසාරයක අතීතය පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. අන්තර්ඥානයකින් එඩ්ගා කේසි කියලා කෙනෙක් ඒවා කරන්නේ පරීක්ෂණ පවත්වන්නේ ඒකෙදි හෙළි දක්වලා තියෙනවා ඊට ඉහත ආත්ම භාවවල අපිරිසිදු තැන් පිරිසිදු කරලා තියෙනවා යත් දෙකෙන් වැසිකිලි හොදලා තියෙනවා ඒ අත් දෙකෙන් වැසිකිලි හොදලා තියෙනවා. අපිරිසිදු තැන් පිරිසිදු කරලා තියෙනවා. ඒ කර්ම ශක්තියෙන් මේ මෙහෙම අත දික් කරපුවාම ආලෝකයක් විහිදෙනවා. තේරුණේ? ඒ පොත කියවන්න. හරිම හොඳ පොතක් ඒක. බුදුදහමේ උගන්වන කර්ම සංකල්පය පිළිබඳව හොඳ විස්තරයක් ඒකේ තියෙනවා. මේ බුදුදහම කියන එක එලි දක්වනවා, හොවා දක්වනවා, මතුවලා පේනවා ඒකෙන්. ආන් ඒක නිසා හරි වැදගත් මේ පොත. ඉතින් ඒක සිංහලයන්ට මේ පොත සිංහල භාෂාව විතරක් නෙමෙයි භාෂා 30 ගණනකට පරිවර්තනය කරලා තියෙනවා. මිනිවන්සන් කියන පොත. ඉතින් සිංහලයන්ට එහි තියෙන රසාස්වාදය එහෙම නැත්නම් ඒෙන් ලබා ගන්න ලබාගත හැකි ගත යුතු ධර්ම කරුණු පිළිබඳව අවබෝධ කරගන්න අපේ කන්නිමහර සුමංගල හාමුදුරුව තමයි ඒක සිංහලට පරිවර්තනය කළේ. නිසා උන්වහන්සේ කරපු සේවය කියා නිම කරන්න පුළුවන් කමන්නේ මේ ඉංග්‍රීසි දන්නේ නැති අයට ඒ පොත කියවල තේරුම් ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කළා. සංසාර මන්දිරය කියන්නේ ඒකයි. හැබැයි හාමුදුරුවෝ එතෙන්දී සංසාර මන්දිර කියන වචනේ දාලා නැහැ. සංසාර මන්දිරය කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ සංසාර මන්දිර කිව්වොත් වැරදි. මන්දිර ගොඩක් තියෙනවානේ. සංසාර මන්දිර එකයි තියෙන්නේ. සංසාර මන්දිරය කිව්වම මේකයි මන්දිර දෙකක් නැහැ. ඒ සංසාර මන්දිරය තුල තමයි මේ සත්‍යෝ ජීවත් වෙන්නේ. සංසාර මන්දිරය කියලා කියන්නේ මොකේටවත් නෙමෙයි පංච උපාදානස්කන්ධයට. සංසාර මන්දිරය කියලා කියන්නේ. ඉතින් මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ විසින් දියන ලද සංසාර මන්දිරය නිරුද්ධ කිරීම සඳහා තමයි මේ ගෝලයා ඉදිරිපත් වෙලා තියෙන්නේ. සුමංගල හාමුදුරුවෝ ඕක ලිව්වේ කර තියාගෙන ඉන්න නෙමෙයි. ඕක ඇතුලේ ඉන්න නෙමෙයි ලිව්වේ. ඕක නිරුද්ධ කරන්න සංසාර මන්දිරේ. සංසාර මන්දිරයෙන් ඉවත් වෙලා යන්න. මේ හාමුදුරුවන්ගේ මේ යුතුයකම හාමුදුරුවෝ විසින් කළ යුතු දෙය සංසාර මන්දිරේ ඉදිරිපත් කළා වගේම ඊළඟට කරන්න ඕන දේ කරන්න තමයි ගෝලයා විදින් තියෙන්නේ. තේරුණා නේද? සංසාර මන්දිරය කියන එක හොඳ දෙයක් නෙමෙයි. නරක දෙයක්. සංසාර මන්දිරය කියන්නේ. ඕක හටගත්තේ කොතනින්ද? අවිද්‍යාව නිසා හටගත්තේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය ප්‍රතිසන්දි විඥානය. සංඛාර පත්‍ය විඥානන්නේ විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය සලායතන. අන්න සත්වයාගේ නිර්මිතිය උතන තියෙන්නේ. අවිද්‍යාව නිසා සංකාර සංකාර කියලා කියන්නේ කර්ම. අර පිරිසිදු සිත තණ්හාවෙන් තෙතමනේ වුණා. ඒ සිතින් කරන දේවල් අපිරිසිදු වුණාන් පස්සේ කොහොම කර්ම බවටපත් වෙන්නේ. තේරුණා නේද? සංකාර කියන්නේ කර්ම කියන එකයි. කර්ම කියන්නේ තණ්හාවෙන් වැසී ගියා වූ සිතින් කරන්නා වූ සියලු දේවල් කර්ම බවටපත් වෙන්නේ. රහතන් වහන්සේ කරුණ කරන්නේ නැහැ. රහතන් වහන්සේගේ සිත පිරිසිදුයි. ඒ සිත තුළ ක්‍රියාත්මක භාවයක් එවත් කර්ම නැහැ. තේරුණා නේද? අවිජ්ජාව නිසා තමයි අපිරිසිදු වෙලා කර්ම බවටපත් වෙන්නේ. අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන. අන්නේ කර්ම බවටපත් වුණා වූ සිත තමයි ප්‍රතිසන්දි විඥානය අල්ලන්න ගිහිල්ලා. අන්න සංසාර මන්දිරේ ආරම්භය. විඥානපත්‍යා නාම රූපං විඥාණයට නාම රූප නැතුව පවතින්න බෑ. නාම රූප වලට විඥාණي නැතුව පවතින්න බෑ. විඥාණය යම් තැනකද එතන නාම රූප තියෙන්න ඕනේ. නාම රූප යම් තැනකද එතන විඥාණය තියෙන්න ඕනේ. නාම රූප පත්‍ය සලායතන. මේ නාම රූප කොටේ තමයි ආයතන. මේ තියෙන නාම රූප මේ මේ තියෙන ආයතන ඇස, කන, නාසය, දිව, කය, මන. ඔන්න සත්‍යයගේ නිර්මිතිය. ඔන්න ඔතන තමයි සංසාර මන්දිරය සකස් වෙන්නේ. ඊට පස්සේ සලායතන පත්‍යා පස්සෝ අන්න ඊළඟට මේ සලායතන නිසා මොකද වෙන්නේ පස්සේ ඇති වෙනවා. පස්ස පොරනවා නෙමෙයි පස්ස ඇති වෙනවා ඈ. සලායතන නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම පස්ස වෙනවා. රූප සංපස්ස, ශබ්ද සංපස්ස, ගාන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, ධම්ම සංපස්ස. සලායතන පත්‍යා පස්සෝ කියන්නේ ඒකයි. පස්ස පත්‍යා වේදනා. එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කෙරෙහි වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව නිට්ටයයි කියලා දකිනකොටම මොකද වෙන්නේ? තණ්හාවට යනවා. වේදනාපත්‍ය තණ්හා. තණ්හාපත්‍ය උපාදානං. ඒක දැඩි වෙනවා. තණ්හාව දැඩි වෙනවා. උපාදානය කියන්නේ ඒකයි. උපාදානපත්‍ය භවෝ. අන්න ඊට පස්සේ සසර ගමන ආරම්භ වෙනවා. භවපත්‍ය ජාති. ඒ සසර ගමන නිසා මේ ජාතියෙහිවත් ඉපදීම ඇති වෙනවා. ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති මෙන්න දුක්ඛස්කන්ධයාගේ සමුදය ඔන්න පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පාදය කියන්නේ තෝක තමයි හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මයේ කියන්නේ තෝක තමයි මේ පටිච්ච සමුප්පාදයෙන් හටගත්ත දේ තමයි පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ ඒක සංසාර මන්ත්‍රය කියන්නේ පටිච්ච සමුප්පන්න කොටට අයිති වෙන්නේ. පටිච්ච සමුප්පාදයේ නිසා හටගත්ත කියන එකයි. පටිච්ච සමුප්පන්න. තේරුණා නේද? එතකොට මේ සංසාර මන්දිරය කියන එක හොඳ දෙයක් වෙන්න පුළුවන්ද? මේක නරක දෙයක්. පටිච්ච සමුප්පාදයේ තුලින් හටගත්තා වූ පටිච්ච සමුප්පන්නයක් මේක. මේක නිරුද්ධ කරන්න ඕනේ අපි. නිරුද්ධ කරන්න ඕනේ. නිරුද්ධ කිරීම සඳහා මොකද කරන්න ඕනේ? මේක හටගත්ත තැනට අපි යන්න ඕනේ. මක් නිසාද මේක හටගත්තේ කියලා හොයාගෙන යන්න ඕනේ. සසර ගමන සසර ගමන හටගත්තේ උපාදානය නිසා. උපාදානය හටගත්තේ තණ්හාව නිසා. තණ්හාව හටගත්තේ අවිද්‍යාව නිසා. අන්න එතෙන්ද ප්‍රහාරයක් එල්ල කළා නම් සංසාර මන්දිරේ ඉවරයි. තේරුණේ? ඒක නිසා මම මේ නව භාවනා පන්තිය කියන අලුතෙන් ආරම්භ කරන ලද භාවනා පන්තියට නමක් දානවා සංසාර මන්දිරය නිරුද්ධ කිරීම සංසාර මන්දිර නිරෝධය කියලා. මේ භාවනා පන්තියට මම නමක් දානවා ඒ විදිහට. කමන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට මතක ඇති නේද ඔය යුද්ධ කරන කාලේ අපේ සෙබළුන් ඒ යුද කඳවුරු වලට එහෙම නැත්නම් එක එක සේනාංක වලට එක එක අවස්ථාවල නම් දාලා තිබුණා නේද? නම් දාලා තිබුණා නේද? නමුත් එකම කාර්යය කළේ ඔය කට්ටිය ඔක්කොම. යුද්ධේ නැංකලේ ඉතින් එක එක ලස්සන නම් දාලා තිබුණා. මට මතක නෑ නම්. ඔය කට්ටිය මතක් කරගන්නකෝ. ඈ එක එක නම් දාලා තිබුණා නේද? ඒකෙන් වෙන්නේ මොකද්ද නිකන් ආශිර්වාද ගැම්මක් ඇති වෙනවා. ඒ නම දන්නේ පස්සේ. ඈ වීරියක් ඇති වෙනවා. අලුත් බවක් ඇති වෙනවා නැවුම් බවක් ඇති වෙනවා නේද ඒකයි එක එක නම් වලින් ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් මම මේකටත් එක එක නම් දානවා මේකත් මහා යුද්ධයක් ඈ ඔය ඉත ඉස්සල්ලාම නමක් දාලා තිබුණා බෞද්ධ ආර්ථික විද්‍යාව කියලා තිබුණා නේද බෞද්ධ ආර්ථික විද්‍යාව කියලා දැන් මේ භාවනා පන්තියට මම නම දාලා තියෙන්නේ එකම දේ තමයි කරන්නේ ඉතින් වෙන දෙයක් කරන්නේ එකම යුද්ධ නෑ කරන්නේ මම මේකට දාන්නේ සංසාර මන්දිර නිරෝධය කියලා. කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේගේ සංසාර මන්දිර නිරෝධය. මුළු ලෝකෙටම ව්‍යාප්ත වේවා කියලා හිතාගෙනයි මම මේ වැඩේ කරන්නේ. මෙතන ඉඳන් මම සම්පූර්ණයෙන්ම සංසාර මන්දිරය නිරුද්ධ කිරීම සඳහා අවශ්‍ය කරන අවවාද අනුශාසනා දීගෙනයි ඉදිරියට ගමන් කරන්නේ. තේරුණා නේද? ඒතර සංසාර මන්දිරය කියන්නේ මොකේද? සංසාර භවයට කොටින්ම කියනවා නම් භව මන්දිරය කිව්වත් එකයි සංසාර මන්දිරය කිව්වත් එකයි. ඒක පටන් ගන්නෙ කොතනින්ද කියලා ඇහුවොත් කොහෙන්ද පටන් ගන්නෙ? අවිද්‍යාවෙන් පටන් ගන්නෙ. අනවබෝධය නිසා තමයි මේ ලෝකයට අපි ඇලුනේ, ගැටුනේ. ලෝකය කියන්නේ කුමක්ද කියලා නොදන්නා නිසා ඇලුනා ගැටුණා. තේරුණා නේද? හටගත්තා වූ දේවල් වල යථාර්ථය නොදන්නා නිසා. හටගත්තා වූ දේවල් සමස්තයක් වශයෙන් ප්‍රකාශ කරනවා නම් හටගත්තා වූ සියලුම දේවල් කොටස් තුනකට මම බෙදන්නම්. විඥාන නාම රූප. එච්චරයි. හටගත්තා වූ සියලු දේවල් උතන තියෙනවා. විඥාන නාම රූප හැර තවත් මොනව හරි තියෙනවා නම් මට පොඩ්ඩක් දැනුවත් කරන්න. විඥාන නාම රූප හැර තවත් මොනව හරි තියෙනවා නම් නෑ නේද? එහෙනම් හටගත්තා වූ සියලුම දේවල් අපි විඥාන නාම රූපයෙන් කියන කොටට දානවා. මෙතන කියන්නේ මෙතන ඇත්ත වශයෙන් මම මේ ප්‍රස්තාවනාවක් විතරයි කරගෙන යන්නේ ඈ මේ හැම දෙයක් පිළිබඳව විස්තරාත්මක දේශනා මෙතනින් එහාට තියෙනවා. රූප කියලා කියන්නේ ස්වභාව ශක්තියෙන් හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ඒවට හිතෙන්ද කියනවා රූප කියලා. ස්වභාව ශක්තිය වලට කියනවා ධාතු කියලා. මේ ස්වභාව ශක්තියෙන් හතරක් වෙන් කරන්න බෑ. එකට එකතු වෙලාමයි පවතින්නේ. ආන්ගේ ස්වභාව ශක්ති හතර තමයි තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය හා හමා යන ස්වභාවය. මේකට පඨවි ආපෝ තේජෝ වායෝ කියලත් කියනවා. ධාතු කියලත් කියනවා. ස්වභාව ධර්ම කියලත් කියනවා. ස්වභාව ශක්ති කියලත් කියනවා. මේ ස්වභාව ශක්ති හතර කිසිම ධාත වෙන් වෙන්නේ නැහැ. වෙන් කරන්නත් බෑ. එකට එකතු වෙලාමයි තියෙන්නේ. ආන්නේ එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ඩ ගොදුරු වෙනවා. තේරුණේ ඉඳුරන්ඩ ගොදුරු වෙනවා. ඒක එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වේගවත් වෙලා කියන එකයි. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. තේරුණා නේද? ආන් ඒවට කියනවා රූප කියලා. ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වේගවත් වෙලා කියන එකයි. එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ඩ ගොදුරු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටාගෙන ඉන්නවා. අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ රූපවල තියෙනවා ප්‍රිය අප්‍රිය මිහිරි අමිහිරි රසවත් නීරස ආදී කොටස් තියෙනවා. මේ ඇත කියන මතේ පිහිටාගත්ත නිසා ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා. අන්න තණ්හාවට ගියා. ඇලීමට ගැටීමට ගියා. ඒතර ප්‍රිය දේත් ඇති වෙනකොටම නැති වෙනවා වේගයක් නෑ අප්‍රිය දේත් එහෙම නෑ ඇති වෙනවා නැති වෙනවනේ ප්‍රිය දේ නැති වෙනකොට අඬනවා අප්‍රිය දේ ඇති වෙනකොට අඬනවා දුක් වෙනවා අන්න තණ්හාව නිසා දුකට ගියා ආන්නේ දුක්ඛ ස්කන්ධයාගේ අනවබෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ තේරුණා නේද ඒතර ඔන්න රූප රූප කියන්නේ මොනවටද ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ඩ ගොදුරු වෙනවා වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා රූප ඇත ඒක මොකද්ද විද්‍යාවක්ද අවිද්‍යාවක්ද අවිද්‍යාව අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා මේවට ඇලෙනවා ගැටෙනවා ප්‍රිය රූප වලට ඇලෙනවා අප්‍රිය රූප වලට ගැටෙනවා අන්න තණ්හාවට කියනවා අවිද්‍යාපත්‍ය සංඛාරා අපේ හිත තණ්හාවට ගියම අවිද්‍යාව නිසා, අනවබෝධය නිසා. තණ්හාවට ගිය නිසා මොකද වුනේ? සංහාරට ගියා කියන සංකාර වුණා කියන එක නෑ. භවයට යන්න සකස් වුණා. සංකාරපත්‍ය විඥාන. අන්න ප්‍රතිසන්දි විඥානය අල්ලගත්ත කියලා. විඥානපත්‍ය නාම රූපා. විඥානයේ යම් තැනකද නාම රූපය එතන. නාම රූපය යම් තැනකද විඥානය එතන. මේවා වෙන් කරන්න බෑ. නාම රූප පත්‍ය සලායතන. මෙන්න සංසාර මන්දිරය සකස් වීම. මේ තියෙන්නේ සංසාර මන්දිරේ ඔය තියෙන්නේ ඕක තමයි මන්දිරේ හැබැයි ඔතන තියෙන්නේත් මෙතන තියෙන එකමයි ඈ ඔතන තියෙන්නේත් විඥාන නාම රූප මෙතන තියෙන්නේත් විඥාන නාම රූප සංසාර මන්දිර ගොඩක් නැහැ එකයි තියෙන්නේ මොකද්ද විඥාන නාම රූප මෙන්න මේ පිළිබඳව අනවබෝධය නිසා තමයි මේ සංසාර මන්දිරය තුල අපිට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ සංසාර මන්දිරය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගත්ත දවසට සංසාර මන්දිරයෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. අන්න ඒදාර සංතර මන්දිරය නිරුද්ධ වෙනවා. ආන් ඒ සඳහා තමයි මේ භාවනා වැඩසටහන මම පවත්වන්නේ. කන්නිමහර සුමංගල ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය වතුරගම නන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙහෙවන ලබන සංසාර මන්දිර නිරෝධේ නම් වැඩසටහන අද ආරම්භ කරනවා. හොඳයිද?